ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කතිකා කරගත්ත පරිදි මේක තමයි අපේ වෙන්නේ අවසාන කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල අපි බලාපොරොත්තු වෙමු විනාඩි 45ක් පමණ කාලයක් පොදුවේ අපි මේ වැඩේ කරලා සාමූහික වශයෙන් ඊට පස්සේ පොරොත්තු කණ්ඩායමේ නන්දයිස්තු අනුව පුද්ගලිකව මේ කමඨාන් සුද්ධ කිරීමට මේ පළවෙනි ප්‍රශ්නේ මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ සඳහා පෞද්ගලිකව කමඨාන් ලබා ගැනීමට අවශ්‍ය වුවත් කමඨාන් ලිස්ට් එක තවත් නම් එකතු කරන්න ඒක නුසුදුසු නිසා මේ ඩියා ඉදිරිපත් කරනවා. උදේ පරයන්කේදී හිතහාය කය මනාව සංගර වූාට පසු හිත නොදන්නා අමුතනකට යන බව දැනුනි. එහි 아무තු මිනිසුන් සිටියේද ඒ සියල්ලෝම බොහෝම සතුටින් කරකැමින් වාගේ සිටනවා දුටුවෙමි. ඒ අය සතුටින් සිටි නිසා මටත් එතන සතු මමත් එතන සතුටින් සිටීමි. කොතරම් වෙලා එතන සිටියටයි නොදැනි. අදිසිය ඇති වූ මහා බිය දනවන ഘോഷාවක් නිසා බිවි ඇසන් විට පිරිස දවල් බුද්ධ පූජාව තබමින් සිටියා. නමුත් කරකැවෙන ගතිය ඇවිදින විටත් දැනේ. ඒ සමග මහා දෝංකාර හඬ කන අසල ඇහෙනවා වගේ. ඉන්පසු ගෙවුණු සක්මනා පරියංග භාවනාව අසාර්ථක විය. මනස හරම ව්‍යාකූලයි. පර්යංකයට වාඩි වුණාම දහවල් සිද්ධියම 100ට එනවා. එතෙන් නැවතත් යන්න හිත ආශා කරන නිසා කලියුතු නිවැරදි දේ නොදන්න නිසා පර්යංකයෙන් නැගිටෙමි. මේට උපදේශක් දෙනමින් කර්ණාවෙන් ඉලා සිටෙමි. ඉතින් අර පළවෙනි සැරේටම ඒව දෙයක් එවැනි දෙයක් වෙච්චාම අපි සිංහලෙන් කියන්නේ කෝල ගති පහළ වෙනවා, කෝඩු ගති පහළ වෙනවා. එතකොට මේ නිකන් සබකෝලේ කියලා කියන්නේ සභාවකට ගිහිලා කතා කරනවා වගේ. ඉතින් ඒ නිසා ඒක මේ මේක සඳහා ඇති ආශාව මේක සඳහා ඇති එක පැත්තකින් බයකින් භීතිකාවක් යටපත් වෙලා තියෙනවා. එක පැත්තකින් ආශාවක් යටපත් වෙලා තියෙනවා. ඒ නිසා හිත ඊගාව සැරේට ඒකට යනකොට පැකිලි පැකිලි වගේ යන්නේ. ඉතින් අපිට කරන්න තියෙන එක දිගට කර කර ඉන්නකොට මේ භීතිකාව හෝ මේ ආශාව අමතක වෙන මට්ටමට යනකොට ආයෙත් දවසක අහම්බෙන් වගේ වෙන විදිහට කියනවා මේ වගේ අපේක්ෂාවකින් තොරව යන තරමට අමතක වුණාට පස්සේ අහම්බෙන් වගේ නැවත වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වල මේ සක්මන හරි ෂොක්. අතරමැද අවස්ථාවේදී හොඳට සක්මන් කරනවා නම් මේ තමන්ගේ මනස ව්‍යාකූල බවත් වර එක මේ ආසයි බයයි දෙක තියෙනවා. එක පැත්තෙන් ආසාව දෙන එක පැත්තෙන් බය තියෙනවා. ඉතින් මේ තේරම මනසෙන්ම හදාගත්ත දේවල් හැබැයි චර සිද්ධියක් වෙලා තියෙනවා එයාලා තමයි හොඳ සමාධියක ඉන්නකොට බාහිරෙන් ආපු ගෝසාව නිසා මේ එතකොට සිද්ධියක් වෙලා තියෙනවා එහෙම නැත්තම් මේකෙන් තේරුම් අරගන්න පුළුවන් අපි ළඟ මේ විවේකයට බයක් තියෙනවා අපි ළඟ නිදහසට බයක් තියෙනවා කොටිම කියනවා නිවනට බයක් තියෙනවා ඒ ඒ බය අර සෙනගක් එක්ක ඉඳලා පුරුදු වෙච්ච නිසා ඒක කියන fear of freedom fear of unknown කියලා ඒ නිසා අපිට ඇති කරගන්න වෙනවා faith of freedom and faith of unknown කියලා ඒ වගේ නොදන්න තැනකට ගියාම උත්තරයකට වැටුණා මේ ඉන්න ඉරගේ නිදහසෙන්ද බින්ගයක් හම්බුණා මධ්‍යම ප්‍රතිපදා ලැබුණා. ඒ නිසා මම මේ ජීවිතේදීම භාවනා ප්‍රතිඵලයක් ලබා ගන්න පින තියෙනවා මට. ඒක නිසා ආයෙසරයක් ඒ වැඩේම නැවත නැවත කරන්න ඕනේ කියලා ඒ සද්ධාාවක්. ඒ සද්ධාව ඔය අර නිකම් බුදුහාමරගේ ලස්සන මූණ දැකලා තියෙච්ච සද්ධාවක් නෙමෙයි. Taman එක දවසක් ඉදිරියට ගියා කියන සද්ධාව ආන්නේක ඇති වුණාට පස්සේ ඒක Taman තුලින් එන එකනේ. ඒකට කළ යුත්තේ අපි කියන සප්පාය කරන සපයා දීම නැත්නම් අනුග්‍රහ කිරීම ඥාණයෙන් කරන්න බෑ. කල්පනා කරේට හරියන්නේ නැහැ. පොට්ටට කරගෙන කරගෙන යනකොට දවසක ආයෙසරයක් යනවා. <clears throat> නමුත් කෙසේ නමුත් හිත ඇතුලේ තියෙනවා එවැනි දෙයකට දෙන තල්ලුවක් මොකද වරක් සිද්ධ වෙලා තියෙනවා. ඒක කාගවත් ණයට ගත් එකක් නෙවෙයි. ඒක තමයි පුළුවන් තරම් මේ හොඳ පැත්තට දාන්න ඒ නොදන්න දෙයකට යන්න තියෙන අපි කියන සෙල්ලක්කාරකම එහෙම නැත්නම් මේ බාලදක්ෂ ගර්ල් ගයිඩ් වගේ අපි දන්නේ නැති කැලේකට ගිහිල්ලා රැයක් ගත කරනවා. ආනේ ගතිය අවශ්‍ය යෝගාවචරයකට. ඉතින් ඒකේ අඩුපාඩුවක් තියෙනවා. නමුත් ඒක උඟ දෙනකොට හිරිනවා. පළවෙනි සැරේ නමුත් මේ මේ කරපු ප්‍රයත්නෙත් යම් ප්‍රතිඵලයක් තියෙනවා මට මේ <coughs> භාවනා කළ ප්‍රතිඵලයක් ලබන්න මූලික බාධාවල් නැහැ කියලා සහතිකයක් හම්බ වෙනවා. මට යන්න පුළුවන් කියන එක. ඉතින් ඒකේ දෙවෙනි සැරේම හම්බුනේ නැතකොට බය වෙන්න නරකයි. නැවතත් ප්‍රශ්නේ. ඇතර කියලා ගියත් නෙවෙයි බැලුවත් නෙවෙයි යවුණා පෙනුණා. මේක ප්‍රශ්නයක් නෑ. මේක වෙලා තියෙන නැවත යන්න කැමැත්ත උනාට වැඩි වෙලා. එතකොට කොහොමඩක්වත් මේ අර මෙව කියලා මං හරියට බැනුම් ගන්නවපා. මේ කියන කෙල්ලෙක් යාළු කරන හැටි දන්නේ නැද්ද කියලා. කෙල්ලෙක් හැදුන්නයි කියලා බහුවෙන්ද කියලා බදාගෙන ඉබ ගන්න ගියොත් මේ බිස්නස් එක වෙන්නේ ඒ ඊට පස්සේ ඒක කරගන්න හැටි ඕක ඕක කියලා දෙන්න ඕනේ. මේකටත් වැඩිය කොහොමද කියන්නේ ඉතින් මේ මේ තේ දන්නවා ඉතින් හම්බෙච්ච ගම එක පාට ගිහලා ඕක කරන්න බෑනේ ඉතින් ටික දවසක් ඉඳලා අපේ MP පෙර දන්නවනේ MP කියන්නේ සුළු කෝණයක තියාගෙන ඉන්නේ කියලා මෙහෙම හරවලා බලන්නේ නැතුව සුළු කෝණයකට දෘෂ්ටි කෝණයට අරගෙන මොකක් හරි වැඩක් කරගෙන ඉන්නේ කියලා මෙහෙම කරන්නේ නැහැ මහා කෝණයකට තියන්න බෑ ඒකට මෙහෙම ඇරලා බලනකොට ටිකක් සබකෝල වෙනවනේ සුළු කෝණයක තියෙන මොකද දමන් දන්නේ නැති වගේ වැඩක් කර කර ඉන්නවා. හොරෙන් පේනනවා. ඒ පැත්තෙත් මෙහෙට හැදෙනවා, මෙහෙමුත් ඒට හැදෙනවා. ඉතින් ඒකෙදී අර මේ කෝලගති මත වෙනවා. ඉතින් ඒක තමයි අර නూరు නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා. මොකද අර කවිය ඇති නూరు නුපුරුදු ගතිය තමයි. ඉතින් මිහිර තමයි යතන තියෙන්නේ. වෙන මොකක්වත්ම නැහැ. ඉතින් මුලදී ඔහම තමයි. තේරෙනවද දන්නේ නැහැ good that is good ඒක හොඳයි දෙවෙනි එක ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන රැල්ලසෙස බලා සිටියේදී නාම රූප වෙන්න දැකීමේ අවස්ථාවේදී ආනාපාන රැල්ල වෙනුවට වායෝ ධාතුව බවට පරිවර්තන වේ. මේ විට දේශේස බලාගෙන සිටීම අභ්‍යාසයක් වේවිද කරුණා කර පහදා දෙන්න. ඔය ඇත්තටම නාම රූප වශයෙන් විශ්මුණු බැඳගත්තට මේ වායෝ ධාතුවනේ සෙල්ලමෙන්නේ. අපි වෙස්මුණ තියෙන නාටකම් බලලා වෙස්මුණ ගලවනවා. ගලවට පස්සේ පේනවා ආයව ධාතු. ඒක තමයි ඊට පස්සේ අපි දුරදිග ගමනක් අඬ ගහගෙන යන්නේ. අර ඉස්සල්ලා ඔය කියපු එකට සර්වඥාන්සික උපමාවක් තියෙනවා. මේ මට මතක නැහැ සූත්‍රය මොකද්ද කියලා. මේ ඈතින් ලොකු ඈතින් ලොකු විශාල බැලුමක් එනවා කියලා හිතුවොත් Taman දිහාවට පැනලා අල්ලන්නේ ගියොත් බැලුම හැප්පිලා උඩ යනවා. අල්ලන්න බය වෙලා හිටියොත් බැලුම යනවා යන්නේ. ඒ නිසා එන බැලුම බාගන්න Taman ළඟට ගන්න අල්ලන්න බලන්න බැරි තරම් විශාල බැලුමක්. ඒකත් එක්ක වැඩ කරන්න ඕනේ හිමීට ඒක ළඟට ගන්න. පැන්නොත් බම්පෙලා පයින්නවා. ඇල්ලුවේ නැත්නම් පිටින් යනවා. ඒ වගේ තමයි මේ භාවනා කරලා ප්‍රතිඵලයක් නැවත එනකොට කඩාන පැලන කරන්නත් බෑ. බයිවල පැත්ත කරලා කරන්නත් බෑ. ඒකට ක්‍රමසහ විදි ගොඩක් තියෙනවා. දැන් සාමාන්‍යව මීවදයක් ඔය මේ කාලේට මීවද ඇවිදිනවනේ. ඉතින් ඒකට ඒ ඇවිදින් උඩින් යන මේ ගමන් මහපොදියක් බාගන්න බිමට බාගන්න කරන්නේ තට්ටුවකට ගිරෙන් තට්ටු කර කර තට්ටු කර කර ඉන්නවා. බුලත් තට්ටුවට එතකොට ඒ එන දෝංකාර සද්දත් එක්ක අරුන් එමීට ඇවිල්ලා Taman ඉන්න කිට්ටුවක බාගන්නවා. ඒ වගේ ඒ ඒ සංසිද්ධිය කොහෙදෝ යන එකක් ඒක Tamanගේ පැත්තට හරවගෙන යොදාගන්න ඒ ක්‍රම මේ අවස්ථානුකූලව පුහුණු කර ගන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ යම්කී සුවඳවල් ගඳවල් දැනීම චිත්ත සංකාරකය උභාංශය දේශනා කළා. ඒව ඇති වෙන්නේ අසංකාර විදියටද කර්ණාන් පහදා දෙන මේවා භාවනා යෝගීට පමණද ඇති වෙන්නේ. ඇත්තටම ගඳ සුවඳ දැනීම කියලා කියන්නේ ඝාන විඥානේ. නමුත් මම කියන්නේ සමහරට භාවනා කරගෙන යනකොට මේ අර දැක්කා වගේ අමුත්තනකට ගියා. මිනිස්සු වගේක් ඉන්නවා මෙහෙම කර කර ඉන්නවා වගේ ගඳක් එන්න පුළුවන් කියන එකයි කියන්නේ. එහෙම නැතුව භාවනා කරනකොටම ගන්සෝල් එන්න ඕනකමකුත් නැහැ. ඒක හුඟක් වෙලාවට ඒ කෙනාගේ චරිතයත් එක්ක සම්බන්ධකමක් ඇති. නමුත් හුඟක් අඩුයි මේ භාවනා කරනකොට මේ රස සහ ගඳ එන කට්ටිය අඩුයි. අනික ඒවා දෙක සද්ද ඇහෙන කට්ටිය ඉන්නවා, රූප පේන කට්ටිය ඉන්නවා, අඟපතන හර වෙන කට්ටිය ඉන්නවා. මුත් ගඳ තියෙන අයත් නැත්තේ නෑ. වරින් වර වරින් වර මිහිරි අමිහිරි ඒකේ ඒ ගඳ සංඛාරද අසංඛායර දෙකද එහෙම නැත්නම් මේ භාවනාදී ගාහන විඥානය හරහා දෙන්නේ නැත්නම් කියන එක භාවනාවේ යන දියුණුවේ ප්‍රස්ථාරය හැටියට තමයි වෙනස් වෙන්නේ. කොටියෙන් කියන දේනේ තමන් අපේක්ෂා කරන්නේ නැති දේවල් භාවනාදී වෙන්න පුළුවන්. තමන් ඒක දක්වා ආපු පෙත සතියෙන් දැක්කනම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ. අතරමඟදී සතිය කැඩලා නම් ඉතින් ප්‍රශ්න කරනවා මේ මොකද උනේ කියලා. ඒ නිසා අනිත් දවසෙත් එහෙම එන්න අරින්න. ඒ Taman දන්න ඇත්ත කරගෙන ඉන්න මේ සාමාන්‍ය තැන ඉඳලා ඒ නොදන්නා තැනට යනකම් එන පෙත පාර හොඳට සතිමත් වෙනකොට සැකෙන්නේ නැහැ. ඉදිරියට මුහුණ දීමට මේ විස්වාදේ පහළ වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මේ දක්වා භාවනා ප්‍රගුණ කළමුත් විපස්සනාට අදාළ technical terminology in chronological order I have not paid attention to කර්ණාන් මේ අංශයේ දැනීම දිනු කර ගැනීමට අදාළ පොත්පත් හෝ වෙනයන් මධ්‍යස්ථාන මාධ්‍යයක් නැත්නම් ඒවා අවදාලේ නම් කෘතඥ වෙමි. ඇත්තට මෙහෙම chronological order එකක් නැහැ. එක සිද්ධියක් වුණාට පස්සේ තමයි ඊට පස්සේ සිද්ධිය එතනින් පස්සේ තමයි assimilate වෙන්නේ. එහෙම දිගට යන graph එකක් නැහැ. ඒ නිසා මේක මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වගේ ලියන්න බෑ. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක නම් ඩයලොග් බොක්ස් දම දම ලියන්න පුළුවන්. මේකට පස්සේ මේක වෙනවා. ඒකෙන් මේකට යනවා කියලා. මේක හරි মালටි ඩයිමෙන්ෂනල්. මේට්‍රික්ස් එකක් වැඩ කරන්නේ. ඒ නිසා එක තැනකට ගියාට පස්සේ ඉතින් පස්සේ ආයෙත් මධ්‍යම ප්‍රතිපදාව හොයාගන්න. ඊට පස්සේ තව තැනකට තල්ලු කරනවා. ඒසෙන් හොයන්න ඕනේ. ඒක නිකන් අර දාම්පෙතක් කරනවා වගේ. එහෙම නැත්නම් නයින් සයින් මං ක්‍රීඩාව කරනවා වගේ. ඒකයි ඒකේ තියෙන ලස්සනත් ඇත්තටම. එහෙම හරියටම ලියන්න පුළුවන්. එහෙම පෙතක් නෑ මොකද අපි කරන චරිත වෙනස්. අපි කරන ගැට වැදිලා තියෙන විදිය වෙනස්. ලියන විදියත් වෙනස්. ඒ නිසා මේ කර්ම વિશે විශාලයි. ඒ වගේ අපි ගැටේ ලියන්නේ ඒ Taman ගැට වැදිච්ච විදිය නිසා කාටවත් එහෙම ඔක්කොටම හරියට යුනිවර්සල් ඇඩ්වයිස් සෙට් එකක් කියන්නේ ටෙක්නොලොජි ඒ වගේ කියන්නේ ටෙක්නිකල් රයිටින් කරන්න බෑ මේකේ. ඒ තරම් අහම්බව ඒ තරම් මේක ප්‍රැක්ටිකල් මයි. එහෙම නැතුව සම්පූර්ණ මේ මට තියරි එක අහුවෙලා නැහැ මට ෆෝමියුලා එක අහුවෙලා නැහැ මට මන්ත්‍රය අහුවෙලා නැහැ කියලා එහෙම කරන්න දෙයක් නැහැ. තේරුණාට පස්සේ ගොළු වෙනවා කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් අහම්බෙන් හොයාගන්නේ. ඒ නිසා තමන් හොයාගත්ත ක්‍රමේ තව කෙනෙකුට දෙන්න බෑ. පොදු ක්‍රමයට බුදුහාමුදුරුවෝ කියපු වචනේ දාලා කියනවා. ඒ නිසා ඒකෙන් තමයි අවුරුදු 2000 ගණක් මේක ඇවිල්ලා තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරමින් සිටියේදී පුරහඳ වැනි ආලෝකයක් මගේ හිස වට ඇති වුණා. ඒ මිනිත්තු එකහමාරක් පමණ පැවතුණා. ඊට පසු ඒ දීප්තිමත් බව වැඩි වී තව මිනිත්තු භාගයක් පමණ පැවතුණා. බොහෝ දුරට ආනාපානියත් තිබෙන බව දැනෙනවා. මට දැනගන්න අවශ්‍ය වන්නේ මේ විපස්සනාවෙන් සමථයට මාරු වීමක්ද නැතොත් විපස්සනාමය අවස්ථාවක්ද කරුණාකර මේ පහදන්නේ. ඒ නම් ගණන් මොකක්වත් අපිට දන්නේ නැහැ. අපිට තියෙන මේ වෙලාවේදී සතිය තියෙනවා. ඒ සතිය ප්‍රධාන වශයෙන් තියෙන ආලෝකයේද ආනාපානද කියලා දන්නවනම් අපිට නංවනම් ආපෝ මේ මේ ගියේ ළඟම බස් එකද රෝස බස් එකද ප්‍රයිවට් එකද ඒව ඕනේ මේ යන බව තේරුම් අරගන්න ඒ තේරුම් අරගන්නකොට සිටියේ මේ පෙත වගේ අපිට තියෙන ආනපාන එතැ හැකිතාක් සතිය ආනපානේ තියෙනවනේ විශේෂයෙන් මේ වගේ ප්‍රශ්න මතුවෙනවනේ ඒ පැහැදිලිවම විචිකිච්ඡාවට බර වෙලා නිවර්ණයක් වෙනවා මේක සමතේද විපස්සනාද ඉස්සරහටද පස්සටද ආර්ජ වැරදිද කියන සැකය තන්නේ කර මාරපාක්ෂිකයි තන්නේ කර නීවරණය. ඒක දැනුමක් විදිහට වගේ පෙනී හිටින්නේ. ඒකයි ඒකේ තියෙන භයානකම උබේපක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියන මේක සමතේද දන්නෙත් නැහැ විපස්සනාද දන්නෙත් නැහැ ඒක දැනගන්නවා නම් හොඳයි කිය කියලා බලනකොට සතියක් නැහැ ආනාපානෙත් නැහැ මොකුත් නැහැ. ඒක ප්‍රඥාවක් වශයෙන් හිතක් කියලා දෙනවා. එතකොට වැරදි තුනක් සිද්ධ වෙනවා. සතිය කරනවා, සමාධිය කරනවා, වැරදි දෙයකට බාල දෙයකට හිත යොමු කරලා ඒක උසස් දෙයක් කියලා වැරදිට හිතා ගන්න. ඉතින් මේක ඒ ආධුනික යෝගාවචරයේ නිටතරම සිද්ධ වෙන දෙයක්. මේ පොඩ්ඩක් ඉදිරියට ගිය ගමන් ඒක පිළිබඳව කොමෙන්ටරිස් දෙන්න පටන් ගන්නවා. මනින්න පටන් ගන්නවා. ඉස්සරහටද පස්සටද හරිද වැරදිද කියලා. ඒක හැබැයි දෝෂයක් කියන්න බෑ. ඒ හැටි. නමුත් ඒකට පොහොර දාන්න එපා. ඒක මාන පාක්ෂිකයි. ඒක නීවරණයක්. අන්නේ නීවරණය මේ නඳු කරවන්න එපා. කරු ස්වාමීන් වහන්සේ අවට තද බව රස්නේ දයන විටේ පටවිතේජෝ ලෙස මෙනෙහි කර අනිත්‍ය දුක අනාත්ම බව මෙනෙහි කළ යුතුයද? ඇත්තටම මේ ඒ භාවනා කරනකොට සම්මුති වශයෙන් ගන්න ආනාපානෙ ඇර පරමාර්ථ වශයෙන් පේන්න පටන් ගන්න පටවියාපෝ තේජෝ නම කියලා මෙනෙහි කරන්න එපයි කියනවා. අපි මෙනෙහි කරන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ. එතකොට ආස්වාසේ තද බව, රස්නේ බව, ප්‍රස්වාසේ තද බව, ඒ ඔක්කොම ආස්වාස කියන මල්ල ඇතුලේ තියෙන විස්තර. ඒව එක එකක් මෙනෙහි කරන්න යන්නේ. ඒ නිසා මෙනෙහි කිරීමට ලක් කරන්නේ සම්මුතිය. මේ සම්මුතිය හොඳට බලහන් ඉන්නකොට ඒ සම්මුතිය හරහා මේ වගේ සුවිශේෂ ලක්ෂණ පේනකොට හිත පුළුවන් තරම් අර මෙනෙහි කිරීම වගේ දේවල් වලට ව්‍යාපෘත කරන්නේ නැතුව වැඩි වැඩියෙන් ඒ උණුසුම් සිසිල් ගති මතුවලා එන විදිහට උනන්දු කරන විදිහට ඒකට අනුග්‍රහ කරන විදිහට බලනවා මිසක්කා මෙනෙහි කරන්න එපයි කියලා තියෙන නිසා මේ සතර මහා ධාතුන් වශයෙන් මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ හොඳට මතක තියාගන්න ඕනේ සම්මුති පක්ෂයේ පමණයි මෙනෙහි කිරීම තියෙන්නේ සම්මුතිය ගෙවිගෙන යනකොට මෙනෙහි කිරීම හැලෙනවා මෙනෙහි කිරීම හැලුණාට පස්සේ මෙනෙහි සම්මුතිය මෙනෙහි කරමින් තිබුණ සතියෙම මෙනෙහි නොකර මෙනෙහි කිරීම හැලෙද්දි ඒ ඒ නිමිටි ඒ ආකාර ඒ ලිංග ගෙවෙද්දි සතිය කඩා ගන්න තු යන එකයි තියෙන්නේ ඒ නිසා ඉස්සරහට ඉස්සරහට යන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් පොඩි කාලේ අයනු, අල්මයනු, මායනු අම්මා කියලා කිව්වට පස්සේ මේක දිහා බලන්න කෙලින්ම අම්මා කියලා කියනවා. ඊට පස්සේ අම්මා කියලා කියන්න ඕනෙත් නෑ අකුරු ටික දකිනකොට මෙනෙහි කිරීමකින් තොරව ඒ අදහස හිතට වදිනවා. අහන්න මේ වගේ තමයි භාවනාදී මුලින් මුලින් ඒ සම්මුති ධර්මයේ මූණට මූණ දාලා තියාගෙන ඉඳයි මෙනෙහි කිරීම කරන නිසා ආපෝතේජෝ ආයස මෙනෙහි කරන්නත් එපා ඊට පස්සේ ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කරන්නත් එපා එයාට පෙන්වන්න අරින්න ඒක. එයාට අවිලක පෙන්නනා මිසක Taman ඒක බලන්න උත්සාහ කරන්නේ නැහැ. පේනවනම් ඒක කමටහන් සුද්ධ කරන මතක් කරාට කමන්නේ නමුත් ඒක මේ බලන්න උත්සාහ කරන්න එපා බලන්න උත්සාහ කරපුවාම සිද්ධිය නිකන් වර්ණ කණ්ණාඩියකින් බැලුවා වගේ සිද්ධිය විකෘති වෙනවා. ඒ නිසා සිද්ධියේ ස්වභාවයෙන් යන්න දෙන එකයි තියෙන්නේ. තව විනාඩි 25ක් දෙන්න පුළුවන්. ලිපි ලිඛිත ප්‍රශ්න ඉවරයි. හොර නෑ බොරු නෑ වංචා නෑ. ඇත්තමයි කියන්නේ. ඇත්තම ওই දෙවෙනි සැරේ තුන්වෙනි සැරේට යනකම්ම සූදානම් වීම ටෙක්නිකක් විදිහට පාවිච්චි වෙන්නේ නැහැ. ගිහිල්ලා නික පාට හැප්පෙනවා ආයෙ මෙව වෙනවා. ඉතින් එහෙම වෙලා වෙලා තීරුම් ගන්න ඕනේ මේක හරි කියන එක විතර. අර ප්‍රශ්නේ එකයි ඇහුවේ ඒක හරිද කියන එක. ඒක සුද්ධ වෙන්න ඕනේ. ඒ ඒකට සුද්ධ වෙන්න තියෙන එකම උත්තරේ තමයි එතෙන් එනකන් සතිය තියෙන එක. එතෙන් එනකන් පාර දන්නවනම් දැන් උදාහරණයක් වශයෙන් අපි නොදන්න පළාතක කැලේකට ඉරිංගනකොට අපි ගහින් ගහට කොට කොට යන්න කියලා කියනවා. මොකද කැලේ මැදට ගියාට පස්සේ දිශා මාරු වෙනවා. ඒ නිසා අපි ගියාට පස්සේ අපිට බොහෝම ලස්සන වැලි තලාවක් ගංගාවක් වගේ මනරම් ප්‍රදේශයක් දකිනවා. දැක්කට පස්සේ අපිට දැක හිතනවා මේ දැන් මේක අර ගිහලා අතරමං වෙලාද මේක භූත විමානයක්ද යක්ෂය මොකුත් දන්නේ නමුත් අන්තිමට කොටපු ගහ දැක්කන අයිතනින් එහාට දන්නවනේ කොට කොට ගිය අන්තිම ගහ පේනවනම් ඒ ගහ අමතක කරලා මේකෙන් එහාට ගියොත් එහෙනම් ඉතින් ආය බේරුමක් නැහැ ඒ නිසා කොට කොට යෑම තමයි මෙනෙහි කර කර යනවා. ඒක හදකින්නවනම් ආයෙකින් පස්සේ ඊගාව ගහ මේ මේ මේක කියනකොට මම හැමදාම කියන එකක් තමයි බල්ල මොකද කර කර යන්නේ කියලා දන්නවද? ඕනේ දැනකට යනකොට මාක්කයක් දාගෙන යනවා. එනකොට ඒක දිගේ තමයි ආපහු එන්නේ. උරුලා වගේ පාරේ දිගටම ගඳයි. ඉතින් ඒ නිසා උඩ ආපහු එනකොට මේ වෙන මොනක්වත් ඕනේ නැහැ. මාලිමාවක් ඕන උගේ ගඳම තියෙනවා. අපේ කට්ටියකේ තියෙනවා සමහරලාට. ගියාප ගිය පාරේ අපා පාරේ පැතිරේ ගන්ධස්තරේ කියලා අර පෘතුගීසි කාර්යය සින්දියේ තියෙන්නේ. ඒ වගේ තමයි. එහෙම එහෙම කියත හැකි ওই මට්ටම පෙන්නට පස්සේ නෝ පළවෙනි සැරේට ගියාට පස්සේ ඒ ගැස්සෙන ගතිය ඒක ස්වභාවය ඒක මේ ඩිෆෙන්ස් සිස්ටම් එකක් තියෙන්නේ ඇඟ ඇතුලෙන් අලුත් දෙයක් දකපු ගමන් අපේ පරිණාමයේ විපරිණාමයේ පරිණාමයේදී අපි ගත්ත අලුත් දෙයකට යන්න දෙන්නේ ඒක කාගවටත් අයිති එකක් නෙවෙයි ඒක මේ බොඩි නොලෙජ් එක නමුත් ඒක නිතර නිතර වෙනකොට මේ යාට ඒක හුරු වෙනවා ඒ හුරු වෙනකොට ලෑස්තිලා යන්න කියනවා මැරෙන්න බයතු යන්න කියන ඒ අර හිත යම් ප්‍රමාණයකට ඒකට හැඩ ගැහෙනකොට තමයි ලෑස්තිලා යෑමෙන් සහ ওই බය නැති කිරීමෙන් අපි ධෛර්යය දෙන්නේ. හිත ඒකට ලෑස්ති නැත්තම් ඔය නිකමට හිතනද <clears throat> මේ වගේ තත්ත්වයක් තියදී මානසික අසහනයක් තියෙන කෙනෙක් ගියා නම් මොකද වෙන්නේ කියලා. ඒ මනසට ලෑස්තිලා යෑමෙන් හෝ බය නැති කතාවෙන් හරියන්නේ නැහැ. සම්පූර්ණ කලැප්ස් යනවා. ඇත්තටම ඒකත් ඒකත් ඇති වැරද්දක් ඇත්තේ නැහැ කියන තරමට පුරුදු කරගත්ත ක්‍රමයක් තියෙන එක කරා යන්න පුළුවන්. නමුත් මේ වගේ දේවල් වෙන්නේ ඉඳගෙන. සක්මනේදී බය වෙන දෙයක් නැහැ. මේගොල්ලන්ට සක්මනේදී බය වෙන දෙයක් මොකද යස් අරගෙන ඉන්න ගතිය. යස් අරගෙන ඉඳ හොඳට සක්මනේ සක්මන් කරනාට අර මේ සති සමාධිය එනකොට ඉබේම ගිහිල්ලා වාඩි වෙන්න හිතෙනවා. බයෙන් සැකෙන් තමයි යන්නේ. නමුත් මේ ගියේ පෙත කරන වැඩේ හරියට දන්නවනම් ඒ ඇත්තටම කියන අපේ ජීවිතය අපිට කවම කවදාකවත් දියුණුවක් ලබන්න බෑ without running a risk. Risk ලව කියලා જાතියක් ඉන්නේ මේසු බිස්නස් වලදී කිසි බයක් නැතුව සල්ලි දානවා වැරදිනවා වැරදිනවා හරිනම් ඵලයන් උන් දිනනවා අර එහෙට මෙහෙට ගණන් කරකද හෝ හයාන මනුස්සයාට ඉන්වෙස්ට් කරගන්න වෙලාවකුත් නැහැ කෙටුවත් පුංචි ලාභ හම්බෙන්නේ ඒ නිසා මේ මේ භාවනා ජීවිතයේදී දානයේදී එහෙම බයක් නැහැ දානේදී බය නැහැ නිසා අපි බොහෝම කැමැති දන් දෙන්න මේ පැත්තෙන් කිසිම කොස්ට් එකක් නැහැ නේ. ජීවිත අධ්‍යනක මොකක් කරන්න ඒ උනට හම්බෙන්නේ මොකද තුසිත විමාන කියලා දිග මේ විමානේ කොයි අනම්මනේ බය වෙන්නේ නැතුව දෙනවා. සීල් රකින්න ගියාම එච්චර නැහැ. සමතිට යනකොට ඉතින් යනවා දන්නේ නැති තැනකට. ඉතින් ඒකෙදී සීලේ අඩුපාඩුවක් ඕ මේ මානසික සමබරභාවයේ අඩු කෙනාට බ්‍රේක් කොයින් කඩලා හිටන්නේ නැහැ. ඉතින් ඒක ඊට පස්සේ විපස්සනාට යනකොට ඊටත් එහා යනවා. ඉතින් යන වෙලාවේදී ඒක නිසා ඒකට පිනක් තියෙන්න ඕනේ. ඒකට ඒ සූදානම් ශරීරයක් නැත්නම් ඒ මානසිකත්වයක් නැති කෙනාට හොඳට ටෙක්නික් එක හම්බුනාට ගුරුවරයා හම්බුනාට හොඳ භාවනාශාලාවක් හම්බුනාට වැඩක් නැහැ. එයාට බීතිකාවක් ඉස්සර වෙලා තියෙනවා. ඉතින් මට මතකයි ඒ පාවොක්කොල මං ඉඳද්දී හැමදාම අපි යනවා කමටහන් සුද්ධ කරන්න. යන යන වතාවේ මට ඉස්සලා සුදු හම්සු කෙනෙක් කරනවා. ඉතින් සයඩෝ බොහොම අමාරුවෙන් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කොමියුනිකේට් කරනවා. මං ඊගාවට ඉන්නවා. ඊට පස්සේ මට ගියාට පස්සේ කමටහන් දීලා කියනවා එන්න ලෑස්තින දවසේ මට කිව්වා අනේ මං හිතුවේ ටික දවසක් ඉඳී කියලා. නැත්තම් මේ මෙහෙම කරන් කියලා මං කෝනේ සයඩෝ මං ආවේ දවස් 21 මං යනවා කියලා. එදා කියනවා ඉස්සලා ගියේ එක්කනට බලන්න භාවනාවෙන් හරියන්නේ යට සීලේ අඩුපාඩුවක් තියෙන කිව්වා. හරියට මහන්සිලා භාවනා කරනවා හැබැයි සීලේ අඩුපාඩුවක් තියෙනවා. ඉතින් සායත භාවනාවට උපදෙස් දෙන ගමන් නිතර ප්‍රශ්න කර කර අහනවා ඔබට මේ පළවෙනි ශිල්පදේ 2 3 4 මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද කියලා මතු කරගන්න හදනවා. අනුකම්පාවෙන් අහන්නේ. හැබැයි යාට තේරෙන්නේ නැහැ. කමඨාන් සුද්ධ වුණේ නැහැ කියලා දන්නවා. සුද්ධ වුණාට ප්‍රශ්න තියෙන්නේ එක්ක මානසික අසහනයක් නැත්නම් සීලයක්. නමුත් ඒක ඉස්මතු කරගන්න මේ අමතරින් ප්‍රශ්න දාන්න ඕනේ. ප්‍රශ්න දාලා තමයි කරන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ වාජනේ පිරිසුදු නැතුව තියේදී කොච්චර හොඳ බතක් බෙදාගත්තත් වාජනේ තියෙන විස බීජ නිසා අතිරවන්න බෑ. ඒ නිසා යටිපහුවෙච්ච සීල ප්‍රශ්නයක් තියෙනවා ඒක සුද්ධ කරගන්න නැතුව අතෙන් ගියාට පස්සේ ඒ භාවනා අධ්‍යක්ෂකම ඉස්සරහට යන්නේ නැහැ. ඒ පුංචි දේවල් ඇත්තටම දන්නවනම් මේක කරන්නත් ඒ පුද්ගලයා ලෑස්ති නැහැ. මොකද ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒ බුදුරට තේරෙන්නේ නැහැ යටිපහුව වෙලා තියෙන සේෆ්ටි කැච් එක. එතකොට අනුකම්පාවෙන් මතක් කරලා අන්තික රිදෙන්නෙත් නැති වෙන විදිහට ඒක හේතු කරලා දුන්නාම ඉතින් ලීප් එකක් පයින්. පැහැදිලියෝ සුනාමියක් එන්නේ. වෙන්න මොකක් ගන්නද? ශ්‍රද්ධාවට එන දින හොඳ දුකක් එන්න ඕනේ. ආවට පස්සේ එනවා කැටයක්. සුනාමි. අපිට අපිට කරදරයක් නැත්තම් පෙන්කලින් එක තමයි වැඩේ. අපිට මතක නැහැ මේ මොකද්ද කරන්න කියලා. ඒ නිසා මොනවාරි කරදරයක් ආව දවසේ බුදු අම්මෝ කියන්නේ ඉතින් භාවනා කරනවා. ඒකටයි කියන්නේ කාට හරි කියන්න පුළුවන් නම් මේ කැන්සර් එකක් තියෙනවා මාස දෙකයි ඉන්නේ මැරෙනවායි කියලා. අන්න එදාට එනවා සද්ධාව කැට පිටින්. පන්සලේ බුදියාගෙන ඉන්නවනම් පුළුවන් ගිහිලා එලා. එහෙම නැත්තම් අඩු ගානේ මාස දෙකක් හම්බෙන්නේ නැත්තම් ඕකවත් නැහැ. එහෙම නැත්තම් මුළු ජීවිතේම මදි බෙන්කලින්නේ. මුළු ජීවිතේම මදි අපිට මේ මේ හම්බ කරන්න නෑදෑයන් යුතුයන් ඉෂ්ට කරන්න ඒව කරන්නේ පැය 24 මදි. අරක ගියාට පස්සේ පැය 24ක් නෙවෙයි පැය 24 48ක් වගේ තේරෙන්නේ. පිළිගාවක් තියෙන කියලා දැනගත්ත ගමන් කාලය ගත කරන්නේ බොහෝම හිමීට. අර පුත්‍රයන් කියන්නේ නිදි වරන්නට දවස දිගයි වගේ ඒ නිසා මේ නිකන් එක විදිහකට කියවෙනවා ඒක ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වා කාටවත් සද්ධාව ඇති කරන්න යන්න එපයි කිව්වා. සද්ධාව ඇති කරන්න දුකක් දෙන එක නෙදී. ඔය කැතලේ ඔය ඔය ආගම වැතිරීම සඳහා කරන වැඩවල ඒකේ තියෙන අමානුෂිකකම දක ගන්න ඕනේ. ඒ මිනිස්සු පුදුම විදිහට මිනිසුන්ට බයක් ඇති කරනවා. ඒකද කියන්නේ මේ බයක් ඇති කරලා කියනවා මේකට එකම උත්තරේ දිව්‍යන් වහන්සේගේ තියෙන අරසාව. ඒ නිසා ඔයගොල්ලෝ මෙතෙන් එන්න අපි ඒකට කරලා දෙන්නම් කියලා. ඉතින් ඒකට කියන්නේ ඒ මිනිසට ඇති වෙච්ච නැති බයක් ඇති කරලා ඒ බයට උත්තරේ මන් ළඟ තියෙනවායි කියලා. ඒ මිනිස්සෝගේ ගන්න ක්‍රමේ විස්තර කරන හොඳට මේ මට මතක නැහැ ඒ ෆිලොසොෆර් ඒකල කියන මානවයෙක් විසින් මානවයාට කළ යුතු තුච්චම වැඩේ ඉච්චරයි කියලා. මනසකට අවශ්‍යතාවයක් බයක් නැති එකක් ඇති කරනවා. ඇති කරලා ඉවරලා ඒ බය වුණාට පස්සේ තක්කුක් වෙනවා එන්න මයි ළඟ මයි ළඟ තියෙන බඩු. මෙන්න දිවිනාසේ කැමැත්ත කියලා. ඉතින් මංස කියනවා අපේ මේ නම කියන්න හොඳ නැහැ. අපේ ආගමේ ඉතිහාසෙ පුරාවට තියෙන ඕක තමයි කියලා. මිනිසුන්ට ගිනි ගෙඩියක් දෙනවා. ඉතින් කුලප්පු කරලා එන්න මයි ළඟම පල්ලියට එන්න අර කරලා දෙන්න මේ කරලා දෙන්නම් කියලා. ඒ අර කොල්ල දෙන්නේ පාර අයින සෙල්ලම් කරගෙන ඉඳද්දී අලුතෙන් ආපු ගමට ආපු පාද කෙනෙක් ඇවිල්ලා <clears throat> ඒ කොල්ලෙකින් ඇවලු තැපල් කන්තුරු කොයිද කියලා. ඉතින් කොල්ලා කිව්වලු අර රතු පාට බෝඩ් එක කරා ඈත පේන්නේ එතනින් හැරෙන්නේ කියලා. ඊට පස්සේ අනගම් කිව්වලු පුතාලට මේ විමුක්තිය සඳහා අවශ්‍ය නම් ගැළවීම දෙන්න පුළුවන් පල්ලියට එන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මේ මං විමුක්තියට පාර කියලා දෙනවා ගැලවීම දෙන්නයි නේ. එක කොල්ලෙක් කියලා අනිතයි අයියා උඹ යනවද පල්ලියට කියලා. අරෝකලෙකොත් ඇපල් කන්තුරට යන්නවත් දන්නේ නැති කාට බොන විමුක්තිය පාර වෙයිලා දිලා. උඹට පිස්සුද අපි බෝල ගහමු කිව්වා. ඒ වගේ මේ ආදී මේ මහා දේවල් පෙන්වන්න ගියාට manussකම නැහැ. manussකම නැහැ. බුදුරජාණන්සේගේ මොනවාක්ද නැහැ. පිරිච්ච මනසකමක් තියෙන්නේ සිද්ධියට අදාළ කටයුතු කරන්නේ. කවදාකවත් දුකක් දෙන්න යන්නේ. කවදාකවත් එන්න බුද්ධහඟ වැළඳ ගන්න. ඒ නිසා කියලා තිබුණා මේ සීලය ගැන කතා කරනකොට ලංකාවේ කෙනෙක් සිල්පද කියලා කියන්නේ අනක් නැති පණක් කියලා. අනිත්‍යය තියෙන අනපනක් නෙයි. මේකේ අනක් නැහැ. පැනවිල්ලක් තියෙනවා. උඹට කැමති නම් ගනේ. උන් ඔයගේ පුංචි දේවල් පැන්නිල්ලෙන් තමයි අපි මේ බුද්ධ ධර්ම විකෘති කරන්නේ. කාටවත් එපා බලපෑමක් කරන්න. හැබැයි අපි සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න ගමන් ඕන කෙනෙකුට වසංගන්නෙත් නැහැ. ඒක ඕන කෙනෙක්ගේ දැකලා ඒ සුවඳට ආවොත් හරි. එහෙම නැත්නම් සද්දාව ඇතිකරන ඒ උපක්‍රමය අමානුෂිකයි. කාට හරි සද්ධාාවක් ඇති කරන්න යනවනම් ඒක අමානුෂිකයි. අපිට කරන්න තියෙන සද්ධාව ඇති වෙච්ච කෙනා අයියා මල්ලි වගේ සලකන එකයි. අම්මා තාත්තා වගේ සලකන එකයි. සහෝදර සහෝදරියක වගේ සලකන මොකද? ඒකනේ අමාරුම දේ. කෙනෙකුට මේ මේ මේ මේ මේ කර්මෙන් වැඩක් නෑ අපිට ගැලවුම් මාර්ගයක් හොයාගන්න ඕනේ කියලා ඒක දෙන්න බෑ. ඒ දීපු කෙනා ඒක ඇති වෙච්ච කෙනාට ආ එහෙමනම් අපි මෙහෙම කරමු කියලා කියයි. ඒ නිසා ඒ අතින් බලනකොට මේ ඒ ਸਰවඥාන්සේ ඉගැන්නිල්ලේදී කිසියම් තැනක තව කෙනෙකුට කෙනෙක් බලපෑම් කරන්නේ හැබැයි දකින්න අරිනවා පෙන්වන්න යන්නේ ඔබට ඕන බල්ලවරේ එතන සද්ධාව නැති බව දන්නවනම් ඒක තමයි සද්ධාව කියන්නේ මයිලක දැන්නේ සද්ධාව නැහැ ඉතින් ඒ කියන්නේ සද්ධාව දන්න නිසානේ සද්ධා නැති බව දන්නේ ඒකට හැරලා බලලා ඒකල යුතු දේවල් කරන්න ඕනේ ඒකට ප්‍රඥාව වැඩි වෙලා තියෙන එක තමයි උගක් කියලා ප්‍රඥා සද්ධා දෙකෙන් ප්‍රඥා වැඩි වෙච්ච ගමන් සද්ධාව කාබාසිනිය වෙනවා. සද්ධා වැඩි වෙච්ච ගමන් ප්‍රඥාව කාබාසිනිය වෙනවා. ඒකට විසුද්ධි මාර්ගයේ ලියලා තියෙනවා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ. අධික පඤ්ඤෝ මන්ද සද්දෝ උභයපක්ඛෝ පක් කෛරාටික පක්කම් බජන්ති කිය. සද්ධා වැඩි කර ප්‍රඥාව අඩුයි. ප්‍රඥාව වැඩි කර සද්ධා වැඩි දෙකම තියෙන එක කෛරාටිකයි කියලා. දෙකම තියෙන හොඳ බිස්නස් කාර්ය. ඌ දන්නව හැම කෙනාම අල්ල නැටි. ඔබේ පක්ක ඔබේ පුත්තෝ කයිරා ටික පක්කම් බජන්ති. එක එකක් නිවලට යන්නේ. මේ දෙකම දන්න එක හොඳ සමාජයේ හොඳ දේශපාලනඥයෙක් වෙනවා. හොඳ බිස්නස් කාර්යයක් වෙනවා. ඕන කෙනෙකුට උපදෙස් දෙන කෙනෙක් බාඩපත් වෙනවා. ඌ ගමන නතර වෙනවා. ඒ නිසා අපි ওই තියෙන සද්ධාව ප්‍රඥාව අපිට හොඳටම ඇති. ඔක සුපර් මාකට් එකේ ගන්න ගිය ගමන් හම්බ වෙන්නේ රෝල් ගෝල්ඩ් ඒ නැත්තම් අවහපාප එකක්. නෑ අර ඉස්සලා කියව ප්‍රශ්නේදී සමාධියට ගිහිලා තියෙන වීරිය නෑ. බය වුණා පස්ස ගැප්පා. ඉතින් ඒකට හොඳ සමාධියක් තියෙනවා. නමුත් ඒකට දරා ගන්න තරම් පෞරුෂත්වයක් නෑ. ඉතින් ඒකට මේ අනිසරේ යන්නත් වීරිය කියන එකේ අදහස් දෙකක් තියෙනවා. වීරත්වය සහ එනර්ජි කියන එක. ඒ වීරත්වයත් අවශ්‍යයි. වීරත්වය සෙල්ලක්කාරයි. නැත්නම් මං කියන්නේ සාහසිකයි. කාටවත් උත්තර බඳ බඳ ඉන්න බෑ ඒකෙදී. කම්මෝගෝ චිකාගෝ තමයි. රාජා හෝ මා හෝ ගංගා හෝ. ඉතින් මං ඒක තමයි කියන්නේ ඒකේ කොල්ලෙක් වෙන්න කියලා. ඉතින් ඒකට මට බයිනවා මේ ගෑනුන්ට නිවන් දකින්නද මං කියන්නේ ගෑනුන්ට නිවන් දකින්න කතාව නෙවෙයි මොකා වුණත් උතෙන් ගියාට පස්සේ ගෙදර පවුලෙන් අහලා එන්න මහත්තයෙන් අහලා එන්න ඒ කතාව බෑ යන්නේ එකයි තියෙන්නේ කඩාගෙන යන්නේ එකයි තියෙන්නේ ඒකට ඕන කරන ඒ ඒ රැඩිකල් වාදී ගතිය, විප්ලවීය ගතිය බුදුහාමුදුරන්ගේ ලේසුවද වාගේ. බුදු බුද්ධ පුත්‍ර කියන්නේ බුද්ධ දුහිතෘ කියන්නේ උතනයි. ඒක කායිමත් හම්බෙන්න ඒක තමන් තුළ අනික් ධර්ම වෙනකොට තමයි ලෑස්ති වෙන්න ඕනේ පුදන්න. කැප කරගෙන යන්න. නෑ ඉතින් ඇත්තටම බීජිකාවක් හරහා ඒ කියන්නේ තෑග්ගක් සහ දඬුවමක් කියන අදහස කියන්නේ හොඳ වැඩ කරුවොත් දිවිලෝ කියනවා කියලා තෑග්ගක් දෙනවා. වැරදි වැඩ කරුවොත් අපාය යනවා කියලා දඬුවමක් දෙනවා. ඉතින් ඒක ළමා වැඩක් එතන තියෙන්නේ. කියන එක ඔක්කොම දන්නවා. අහන කෙනා බබෙක් මොනවක්වත් දන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ නොදන්න බයක් ඇති කරලා නැති අපායක බයක් ඇති කරලා කරන්න. ඉතින් ඒක මේ සදාකාලික මේ අපායකට යොමු කරනවා කියලානේ අනික් වගේදී පෙන්වන්නේ දෙවියන් වහන්සේ පිළිබඳව විශ්වාසය නැතුව සදාකාලික අපායකට යනවා. ඌට ආයේ කවදාක හැදෙන්න ඉඩක් නැහැ. සර්වඥාන්සේ ක්‍රමේ කවදාකවත් එහෙම එකක් නැහැ. ඔබ දැන් කරපේකට විඳවන්න වෙයි. හැබැයි ඊගාව මොහොතේ හැදෙන්න පුළුවන්. නිසා අපාය සදාකාලික නැහැ. ඉතින් ඒ නිසා මේකෙදිත් කියනවා කර්මෙන් සකර්මඵල යනුව තැන් තැන් වලට යොමු වෙනවයි කියලා. නමුත් ඒක ආයුධයක් කරන දාගෙන ڇප්ප කරන්න පාවිච්චි කරන්නේ. ඒ ඒක ඒ තරමට අපි මානසිකත්වේ පාවා දෙන්න නරකයි. ඒ නිසා අපි අනික ආගම් එක්ක සසඳනකොට මේ මූලධර්මවාදී වෙනකොට අපි සමාහට ਸਰවඥාන්සි කියන දෙයට තරම් නොවන ක්‍රම පාවිච්චි කරන්න හදනවා බුද්ධ ආගමෙත් ඒක අවාසනාවන්ත සිද්ධියක් නමුත් ලෝක ඉතිහාසයේ ඉතිහාසගතයි බුද්ධ ආගම් පැතර වීම සඳහා ලේ හොල්ලලා නැහැ කියන එක. අනිත් හැම ආගමකටම බොහෝම කැත ඉතිහාසයක් තියෙනවා. ලේ හොල්ලීමෙන් තමයි මිනිස්සු බය කරලා තමයි ගන්නෙ. මේකේ දියම එකක් නැහැ. ඒක නිසා අපිට තියෙන්නේ මේ අහිංසකකම ඒ <clears throat> කාටත් සමෝසේ ඒක විදිහට සලකන ගතිය තියාගෙන මේක යනවනම් දැන් Taman තුල සද්ධාාවක් ඇති වෙලා නැත්තම් මේ තමයි කියන අඩු වෙලා තියෙනවා කල්පනා වෙනවනම් මුලින්ම සංවේග වස්තු සීපත් කරන මම බුද්ධෝත්පාද කාලේ ඉපදුනි මනසකම හම්බෙලා තියෙනවා ඒ වගේම ක්ෂණ සම්පත්‍ය සීනාව මට කුර වෙලා මොනවාක්වත් අංග විකලත්වයක් නැහැ. ධර්මයේ තියෙන සත්පුරුෂෝ ඉන්නවා. බන ඕනම් පැවිදි වෙන්නත් පුළුවන්. ඉතින් මේ වස්තු හම්බ වෙලත් මම මේක පාවිච්චි කරන්නේ කාමච්ඡන්දෙටද? මම මේක පාවිච්චි කරන්නේ පටිගෙටද? නිදා ගන්නද? ආදි වශයෙන් ඒ දවසට කිහිප විටක් ඒ සංවේග වස්තු සිහිපත් කරන්නයි කියලා. ඒක හැබැයි හුඟක් වෙලාවට ප්‍රඥා චරිත වලට ගැලපෙන්නේ. එහෙම නැත්නම් ඒ අර කිව්වා වගේ මේ ලස්සන බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා මල් පහන් පූජා කරලා ඒ විදිහට සද්ධාව ඇති කරගන්න පුළුවන්. ඒක ඔක්කොම ක්‍රමසාවිදි විතරයි. නමුත් වැදගත්ම දේ මයි ළඟ සද්ධා නැහැ කියලා දන්නවනම් එහෙනම් ඉතින් ආයෙ බය වෙන්න දෙයක් නැහැ. දන්නවනම් ඒ මං හිතන එක ලොකු ලොකු වෙන කෙනෙකුට දෙන්න බැරි විදිය තෑග්ගක්. තමන්ම දන්නව නැහැ කියලා. ඒකනේ ප්‍රශ්න දෙන්න දන්නව නම් සද්දාව නැහැ කියලා. ඒ කියන්නේ සද්දාව තියෙන එක දන්නවා කියන එකනේ මම කියන්නේ මේ. දැන් මයිලක සද්දාව නැහැ කියලා දන් කියනවා නම් ඒ වන්ද සද්දාව හඳුන්නවා. කොහොම නැත්තම් ප්‍රකාශ කරන මයිලක සද්දාව නැහැ. එක්තරා නෙවෙයි ප්‍රධානම දේ. ඒක කාටවත් දෙන්න බෑ. ඒ වගේම ආපු එහෙම ඇති වෙච්ච නැති එකකට කණෙන් ඇදගෙන ඉඳගම් මෙතන මෙද්දම් කමට අහසුත් කරන වරේ මොන જાති කෙරුවත් කලේ මොනින් නමල වතුරක් කරුවා වගේ ගන්නෙම නැහැ. ඉතින් පොඩි වෙනස සද්දායනේ. සද්දාව නැති මනුස්සෙක් මෙතන ඇදගෙන ඇවිල්ලා රාජදඬුවම් පමුණලා දඩ ගහලා මොනවා කරත් මේ මේකෙන්නේ නැහැ. ඒක ඇත්තටම උතන සද්ධාව නෙවෙයි ඇති වෙලා තියෙන්නේ Taman ගැන ආත්ම විවේචනයක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් හීනමානයක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් මේ self negation එකක්. ඒක ප්‍රඥාවේ තියෙන කටකම. උනට වැඩි ප්‍රඥාවන්ත වෙච්චා මේ සද්ධාව නිකම්ම අඬවයින් වෙනවා. ඒ නිසා දැනගන්න තියෙන්නේ මේ ලෝකේ මිනිසෙක් වෙන්න පුළුවන්ද? පුංචි පිනක් නැතුව. ඒ මිනිස්සෙන් ගිනුත් මේ Tamanගේ විමුක්තිය Taman හොයා ගන්න ඕන කියන්නේ කොච්චර පොඩි ප්‍රොපෝෂන් එකක්ද නැත්නම් කොච්චර පුංචි අපි ඒකේ හිටියත් නැදයි. ඒ බස් එකේ යනකොට බුඩ් බෝඩ් එකේ ගියත් නැදයි සීට් එකක් නැතුන ප්‍රශ්නයක් නැහැනේ. එල්ලිලා යනවනේ. මම නම් ඒ වගේ වෙලාවල් වල පුළුවන් නම් ඩ්‍රයිවර් සීට් එක ගාව එක ඉල්ලනවා. බෑනේ ෆුඩ් බෝඩ් එකේ හැරි යනවා. මට ඔය යුනිවර්සිටි යන්න ගියාම ඔක්කොමලා ෆයිට් කරනවා ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් කරනවා මට උනේ පයින් ගාලා හරි කමනේ ඩිග්‍රී දීලා එළියට දැම්මොත් මට ඇති. මන්ට ඔය මොකක්වත් නැහැ. ඒ වගේ යන්තම් එලිලා ඊගායකට. ඊගාට ගිය ගමන් ඊගායක අල්ලනවා. අන්තිමට වන්නෝන අර ෆස්ට් ක්ලාස් ගහපේ උන්ට වැඩිය මම ඉස්සලා. ඊගාට තියෙන කල්ලනවා. ඒ නිසා ඔතන තියෙන්නේ මේ ද්වේෂයක් වැඩ කරනවා. Taman කරේ පේන අනික් කඩිය හරි ශ්‍රද්ධාවෙන් ඉන්නේ කියලා අනිත් උමුත් බලනකොට උමුත් ද්වේෂයෙන් ඉන්නේ උන් ගැන ඒකේ කතාවක් නෑ උන් කියන්නේ උන් කියන්නේ බොහොම hina වෙලා සන්තෝෂයෙන් ඉන්නවා ධර්ම සාකච්ඡාවකදී ඔක්කොම මට්ටම් වෙලා ඉතින් තීරුම් අර ගන්නවා ඔක්කොමලා ඉන්නේ එකම බෝට්ටුවේ කියලා තීරුම් ගන්නවා. මන්දකල තියෙන එක තරුණයන්ට තරුණයට සීමා වෙලා නැහැ. ඕනේ වයසක එච්චරයි. මන්දකල තියෙන ඉපිතිච්ච ගමන් පොඩි උන් අම්මට තාත්තට කියන බුදුගේ හදාන වන්දනා කරනවා. මොකද්ද මේ වටේ දන්නේ නැද්ද වන්දනා කරන්නේ නැද්ද වන්දනා කරමු කියලා. අම්මල තාත්තට අරගෙන වන්දනා කරන්න යන පොඩි උන් ඉන්නවා. ඔහොම සමානට හොඳ තරුණ වයසේ කට්ටිය ඉන්නවා. ලස්සනට වැඩ කරනවා. එහෙම ඔක්කොගෙම එහෙම කන්නේ නැහැ. ඒ නිසා ඒක මේ කාගෙත් තියෙනවා. ඒ කියන්නේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන පැති දෙකෙන් යන කට්ටිය ඉන්නවා. චේතෝ විමුක්ති යන පැත්තේ රිචුවලිස්ටික් පැත්ත අල්ලනවා. පඤ්ඤා විමුක්ති යන කට්ටිය ඒකට විවේචනය කරගෙන මේ පැත්තට යනවා. මේ දෙකම අන්තවාදී. කවදා හරි අපි භාවනා මධ්‍යස්ථානයේ ඉන්න කට්ටිය ගමේ පන්සලට බයින තාක්කල් කවදාකවත් ඒ ගමන හරියන්නේ නැහැ. ගමේ පන්සලේ හැමෝම භාවනා මධ්‍යස්ථානයට වෛර කරන තාක්කල් හරියන්නේත් නැහැ. ආ ගමේ පන්සලේ හැමෝම ගිල වරින් වර භාවනා කරන්න ඕනේ. භාවනා කරන කට්ටිය ගිල ගමේ පන්සලට උදව් කරනවා. අන්න එතකොට නම් එනවා මොකද්දෝ ක්‍රීම් එකක්. ඒ දෙක නැතුව වැඩන්නේ. ඉස්සර මම හිතාම හරියටම ළඟ තිබුණා මේ බුද්ධහම ගැන භාවනා විතරයි කියලා. දැන් දන්නවා ඔක්කොට මේක සැර වැඩි. ඒක හයි ප්‍රෝටීන් මීල් එකක්. ඒක අනික් කටට දෙනවා තඹපු සාමාන්‍ය දිරවන ආහාරය. සාමාන්‍ය රිචුවල්ස්. යාරා යන්නේ නිසා අපි මේ ෆුල් රේන්ජ් එකම අපි කරා එනකොට තිබිච්ච ටික එහෙමම මේ හොඳට මල් මල් පූජා කරපු මල් වට්ටියකට වතු ටිකක් ගහනවා වගේ ලැහැත්ති කරලා තියෙන එකයි තියෙන්නේ. කැමති කෙනෙක් කැමති කත් එකේ යන්න ඕන. අරකට වැඩිය මේක හොඳයි කියලා විනිශ්චය කරන්න පුළුවන් කමන්නේ. මේ අපි අපි අපි සංසාරේ මෙතෙන්ට එනකන් මොනවද නොකරන්න ඇත්තේ? කොච්චර ඉන්නද අර පැත්ත හරි මේ පැත්ත හරි කියාගෙන තාමත් තියෙනවනේ අඩුපාඩුවා. ඒ ඒ ඒ විෘත්තකම් පවත්තගෙන යන එක තමයි අපිට කරන්න තියෙන ලොකුම උරුම වාසිකම කියලා මං හිතන්නේ. සක්මන. සක්මන තමයි ප්‍රධාන වශයෙන්ම නැත්නම් පරියංගයේදී මෙනෙහි කරන එක වෙයි ඉස්සල්ලාම දේ තමයි Tamanට වීතිය නැති බව දන්නවම. ඒක දන්නේ නැතුව සක්මන් කරන එක අරීමෙන් වැඩක් නැහැ. භාවනාවෙන් Tamanට තේරෙන්න ඕනේ මේ කුසීත ගති හිත ලීන වෙන ගති. නමුත් තියෙනවනම් ඒ දැන ගැනීමම තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ ඔය ටෙක්නික්ස් තියෙනවා. ඒක තමයි සුනාමියක් දෙන්න කිව්වේ. ඒසර සද්දා වීරිය ගැට පිටින් එන්නේ. හැබැයි අනි ආයෙසට ටික දවසක් ගියා ඒකත් ඉවරයි. ටික දැන් කාටරි ගානක් ගෙවලා තියෙන්න ඕනේ. ඒ ඒ නෑ මරුව හෙට තව එකෙක් මරපන්. තව එකෙක් මරපන්. එච්චරයි. ඈ නෝ ඒක ඒ වගේ දේවල් වෙන දැන් සුනාමියෙන් පස්සේ 2006 දී උනේ නේ නිස්සන්නෝනේ හැමදම හවුස්ෆුල්. කාමර පිරීලා හැම වෙලාවෙම කාමර පිරීලා. දෙයිද ආයෙසරයක් ඔය 2011 12 වෙනකොට 2012 ගියා බව දන්නවනේ ඔයගොල්ලෝනේ. ඒ ඒ ඒ අමාරු වෙලාවට ඔක්කොමල බොමලුවේ වටේට බෝධි පූජා කර කර ඇවිද ඇවිද ඉන්නවා. ඒ මොකද අනතුරු අවස්ථාවේදී පන්තල කීරියොත් හොඳයි කියලා. ඉතින් හැම තැනම පන්සල් පිරීලා. දැන් ඊට පස්සේ බලනකොට මායා කැලෙන්ඩරේ මායාවක් බව දැන් තේරෙනවා. 2012ත් එකයි 13ත් එකයි කරන එක කරනවා. ඉතින් ඒ වගේ අර අර මේ පසුබිමේ තියෙන අනිශ්චිතතාව මත වෙනකොට ඒ සද්ධාවදී ඉන්ස් නැකලා එනවා. නමුත් ඒ මට්ටම පැනලා ඔය භාවනා ඉස්සරහට ගියාට පස්සේ සද්ධාාවක් එනවා. ඒ සද්ධාව තිබුණත් එකයි නැතත් එකයි කියන දවස තීරුම් ගත්ත දවසේ තමයි ඔය ගැටෙන් ලිහෙන්නේ. එතකම් අපි සද්ධාවට සෑහෙන බරක් දීලා, සෑහෙන වගකීමක් දීලා, සෑහෙන වෙහෙසකටපත් වෙනවා. සද්ධාව තියෙනවා නෑ. ඉතින් ඒකෙන් නිදහස් වෙන්න නම් මේ සද්ධාව කියනක උපකරණයක් විතරක් විතරයි අවශ්‍ය වෙලාවට ඔය ටික තියෙනවා නම් ඇති. ඊට පස්සේ ඒකත් හැලෙනවා. හැලෙන්න වෙනවා. එහෙම මේ හැව හලහලා තමයි මේ ගමන යන්නේ. right දැන් ඉතින් 6යි කාලයි අපි යනවා මේ පුද්ගලිකව කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට ඊට ඉස්සලා මේ සම්බන්ධ වෙන කාට හරි තියෙනවද මොනවද කතා කරන්න ප්‍රශ්න කරන්න නැත්නම් අපි ඉවර කරන්න හදන්නේ හරි අපි ඒක නිසා අපි යනවා මේ මේ පුද්ගලික මේකට සියලු දෙනාටම තෙරුවන් සරණයි